ධර්මානුශාසන මෙම ධර්ම දේශනාව පවත්වන ලබන්නේ නීතිගල නිස්කරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නිහිරකල නිහිරන වනාන්තරයේදී යෝගාවචරිතක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී Thank you. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සක්ඛෝ යෝචසෝ යෝචේ සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුන්තකෝ ච සුභරෝ ච අප්පකිච්ඡෝ ච සල්ලෞක වුන්ති මුලාසනස්ත කෞරුණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි අපි පසුගිය වාර 10ක මේ කර්මීය මෙත්ත සූත්‍රයේ කියන බෞද්ධ ආතර බොහොම ගෞරවයට ආදරයට ලක් වෙච්චි සූත්‍ර ඉදිරිපත් කරගෙන එහි අත්තා වූ යෝගාවචරයේ කුසත්ගේ යුතු එනතම් උත්කෘෂ්ඨාර්ථයෙන් කියනවනම් අත්ත කුසලේ සම්පූර්ණ කරලද රහතන් වහන්සේ නමක සතුව පවතින ගුණ එකින් එක ශක්ති ප්‍රමාණය විග්‍රහ කරගෙන ඉන්න යුතුනා ඒ සඳහා ඒ වාස්කෝ එවත්නම් මේ සඳහා එළඹෙන්නේ උපාසක මාස්ටර්ත් අපි සම්බන්ධ කරගත්තා අද ඒ අනුව අපි 11 වෙනි වතාවටයි නැත්නම් ධර්ම දේශනා මාලාවේ 11 වෙනි දේශනයටයි මේ මුල පුරන්නේ. ඒ සඳහා මේ ආගත ප්‍රතිපාටියෙන් ගන්නවනම් අපිට අද ඉදිරිපත් කරලා තියෙන්නේ අප්පහිච්ච කියන ගුණය. අල්ප කෘත්‍ය සංස්කෘත භාෂාවෙන්. එහෙම නැත්නම් බොහෝ වැඩ නැතිකම. බහුකිච්ච කියලා කියන්නේ බොහෝ වැඩ රාජකාරි වලින් ආකීර්ණ වෙච්ච හිත් ව්‍යාපෘත වෙච්ච පුද්ගලයෝ. ඒක යෝගාවචරයකට ගැලපෙන්නේ නැතය. එහෙම නැත්නම් මේ යෝග කර්මය උත්කෘෂ්ඨ මට්ටමටපත් වෙනකොට මුදුන්පත් වෙනකොට අරියත් භාවයටපත් වෙනකොට මේ පුද්ගලයා ස්වභාවයෙන්ම අපකිච්ච පුද්ගලයෙක් බවටපත් වෙනවා කියන එක. අපි ජීවිතාවේ ඉදිරිපත් කරගත්තේ සුභාරය. පෝෂණයට පහසු. අනුන්ගෙන් යැපෙන පුද්ගලයන් වන යෝගාවචරය අනුන් විසින් පෝෂණයට පහසු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සිව්පසේ සම්බන්ධයෙන් ඊ타ත්ම ප්‍රයෝජනීය සලකලා මිස කිං අතිරේකක් නැතුව අවපක්ෂයටත් නැතුව පැදුම් පිළිවෙතේ ගමන් කරන්නට දක්ෂ වෙනවා. ඉතින් මේ දක්ෂතාවය පිළිබඳව අපි පැයක පමණ කාලයක් අරගෙන ගොඩාක් අදාළ විස්තර සර්වඥාදී ඉදිරිපත් කර උසාහයේ කරුණු මූලධර්ම කරුණු ආදී දේවල් ඉදිරිපත් කරමින් ශක්ති ප්‍රමාණය ඉදිරිපත් කර ගන්න කියලා. ඒක දිහා අපිට තේරුණා තේරුම් ගන්න උත්සාහ කළේ මේක කෙනෙක් විසින් කෙනෙකුට පාටවන්ට පවරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි අදුම ධර්මයෙන් කියනනම් තමන්ටවත් තමන්ට මේක පාටවන්ට පවරන්න අමාරුයි. මොකද ඒ තරම් මේක බොහෝ සාධක සාක්ෂි මත බොහෝ විචල්්‍ය සාධක මත රඳා පවතිනක් නිසා මේ දේ දැනගෙන සිටීමයි අදුම ධර්මයේ සූත්‍රමය වශයෙන්. ඒ වෙනත්නම් මේකට අවස්ථාවක් ලැබුණොත් මේ සුමගත මධ්‍යම ප්‍රතිපදාට හරිදිහාවට යෝනිසෝමනසිකායට හරවා ගැනීමටයි ඉති යෝගාවචරයට මේ ධර්ම කොටස් හේතුයි. ඒ අනුව අපි සර්වචනාදීගේ පසලොස් චරණ ධර්ම වල සඳහන් කර තිනවා භෝජනේ මත්සඤ්ඤුතා. සර්වචනාධිකේ සාරවත්්‍ය ගුණයක් තමන්ගේ භෝජනීය ප්‍රමාණය ගන්නවා. එනිසායි සුභර ගුණය කියන එක අපි අප කෙරෙහි සංවේදී වෙන්න, සැලකිලිමත් වෙන්න කාරණාවක් කරගන්නවා මිස අපි පිළිබඳව කනගාටු වෙන්න හෝ නැත්නම් අපි අනුන් එක්ක ගලපලා ආඩම්බර වෙන්න හෝ අනුන් දිහා බලලා මනින්න හෝ කපාවිච්ච කරොත් ඒක ප්‍රපංච ධර්මයක් වෙනවා කේසරෙන් ඉඳ තියෙනවා. සින්සා කියලා ඒවා උගන්නලා නැතුවත් බැහැ. නොසලකලිමත් වෙලක් බෑ. ඒ වගේම තමයි මේ අප්පකිච්ච කියන වැඩේ නැත්නම් ඒ ගුණය කියලා අරගෙන බැලුවා මේක දාර්ශනික පැත්තෙන් නම් හුඟක් විස්තරයි. නමුත් දෙන්නේ මේ විශේෂයට දෘෂ්ටි කෝණ දෙකක් හෙළුවොත් ඒ දෙන්න මට දෙකක් දාන්න ඉඩ තියෙනවා. මොකද අර සුභර අනුන්ගෙන් පෝෂණය වෙන කෙනා පෝෂණයට පහසු කෙනෙක් මනාවට පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වගේම මේ කෘත්‍යයන් සම්බන්ධයෙමුත් බලපාන විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. ඒක නිසා මේ සාධනයන් අතර එහෙම නැත්නම් විමුක්තිය කරා කටයුතු කරන පිරිස අතර එකිනෙකා සංසන්දනය කිරීමේදී සංසන්දනය වීමේදී බොහෝ කාලයක් යෑමේදී මේ ගුණයන් අනුව ඇති වෙන ඒ විනිශ්චය කාටවත් වෙනස් කරන්න බෑ. යම් කිසි කෙනෙක් සුභර ගුණේ යුක්ත නම් එක වේලකින් එක සිව්පත පූජාවකින් එක වැටෙන්නේ නැත්නම් බොහෝ කල් ආශ්‍රය කරනකොට තමයි තේරෙන්නේ ඒ සුභර ගුණේ. ඒක නැති කරන්න මසන්න වෙන කාටවත් බෑ. ඒ වගේ තමයි අපකිච්ච ගුණය ඒ පුද්ගලයාගේ චරිතයේ ප්‍රවර්ධනය පරිණාමය පියවරෙන් පියවර යන හැටි පිළිබඳව පිටතට වැටහෙන ලකුණක්. ඒ වගේම යම් ශාසනයක අල්ප කෘත්‍ය බව අගය කරනවා නම් ඒක මෝරච්ච ශාසනයක්. යම් කිසි දෙයක බහු කෘත්‍යය බොහෝ වැඩසයි එකක් නම් අපිට හිතා ගන්න බෑ බොහෝම තරුණ ශාසනයක්. ඒක නිසා ඒකෙමුත් බලන්න පුළුවන් නිසා මේක රහතන් වහන්සේගේ ගුණයක් කිව්වට දෝෂෙකුත් නැහැ. ඒ වාගේම රහත් මාර්ගයේ සඳහා කටයුතු කරන යෝගාවචරයේ ඉස්සරහින් තබා ගත යුතු වටිනාකමක් ඇති ගුණයක් වශයෙන් කියා කියාගත්තර ප්‍රශ්නකුත් නැහැ. මොකද මේවා ප්‍රායෝගික ලක්ෂණ. ඒ නිසා කවදාකවත් මැනීම සඳහා පාවිච්චි කරන්න නරකයි. තමන් පිළිබඳව සොයම් විවේචනයකට සංවේදී භාවයකට නම් මේක කිට්ටු කරගත්තර කමක් නැහැ. ඒ නිසා අපපිච්ච ගුණය අපි සම්ප්‍රදාන කූලව කර්ණිමිත සූත්‍ර අටුවාවදි කරලා බැලුවොත් ඒකේ සඳහන් කරන්නේ කම්මාරාමතා භක්තාරාමතා රණසංගනිකාරාමතාදී න වියවටෝ ගෝක් කර්මාන්ත කෙරෙහි ලබැඳියාවක් ඇලියාවක් ඊට ඇලී ගත කරන ගතියෙන් හෝ භස්සාරාමතා කියලා කියන්නේ නිතරම කතාවේ ඇලී ඇලී වාසය කිරීමෙන් හෝ ධනසංගනිකාරාමතාදී කියලා කියන්නේ නිතරම පිරිස් එක්ක ඒ නැත්නම් වැලට අහු වෙනවයි කියලා වචනක් තියෙනවා. අන්නේ වැලට අහු වෙන ගතිය වගේ දේවල් වලින් වෙන්වීමට කියන අපපතිත්ත කියලා. එතකොටත් අපිට පේනවා එකේ මේ සාසනික අර්ථකථනයක් මිස සාමාන්‍ය වචනාර්ථය නෙවෙයි දෙන්න හදන්නේ. සාසනයේ පැත්තට යනකොට බොහෝ කෘත්‍යයන්ගේ වැඩ බොහෝ වැඩවලදී ඉන්නවනම් ඒ පුද්ගලයා බහු කිච්ච පුද්ගලෙක් වඩපත් වෙනවා. ඒ වගේම කතාවේ ඩොල් ගතියක් දකින්න දකින්න තන කතාවට යනවා නම් භස්සාරාමය විතරක් වෙනවා. කොයි වෙලාවේද කෙනෙක් එක කතා කරන්නේ කියලා ඒකටම විවෘත ගතියක්. ඒක අර ඝන සංගණිකාරාමත ආදී කියලා කියන්නේ ඒ ශූන්‍යාකාරයකට රුක්ක මූලයකට ගියාම කටු අයින්නවා. ඉන්නමයි. කොයි වෙලාවේද සෙනග ඉන්න තැනට යන්නේ. භෝජන ශාලාවකට යන්නේ, සංදර්ශනයකට යන්නේ. එහෙම නැත්නම් නාට්‍ය බලන්න යන්නේ සංගීතය අහන්න යන්නේ ආදි වශයෙන් ඒ ගාන සංගණිකයට ශෙනගට රැළට අහු වෙන්න බලාගෙන ඉන්න කට්ටිය කියනවනම් එයාට අපි කියනවා අපකිච්ච ගුණේ නේ ඒ නිසා අපකිච්ච ගුණේ කියලා කියන්නේ අපි කිහි යෝගාවචකේ පැත්තෙන් ගත්තාත් පැවිදි ආරණ්‍යගත යෝගාවචකේ පැත්තෙන් ගත්තා ඒ කම්මාරාමතාවයෙන් තොරගතිය න කම්මාරාමෝ හෝති විලාකාර කර්මාන්තයන්හි නියලීගත කිරීමට ඇති ආසාව කම්මාරාමිතාවි බස්සාරාම නබස්සාරාමෝ හෝති ඒ කතා කරන්න ඕනේ වචනය විනය සලකලා අවස්ථාව සලකලා අනුන් කෙරෙහි කර්මාවමයි උපදවල වචන කතා කරාට කවදාකවත් පිළිහෙන්නේ නැහැ එම වචන වචන කතා නොකිරීමෙන් විනයාපති ජීවිතය නිසායි සර්වචනාංශමේ පවාරණ කියන විනය කර්මයේ සංඝයා වහන්සේට පාරලා තියෙන්නේ. බුම්මගෙන ඉන්න එපා, බොළු වගේ ඉන්න එපා. ඒ සංඝයා වහන්සේලා දැකපුවාම අවශ්‍ය විනය කාරණාවක් ඇහුවොත් හිතන්න වෙන්න එපා. ඒ නිසා තවත් සංඝයා වහන්සේ නමකට පවරන්න. අනේ ස්වාමීන් වහන්සේ මගේ අතේ පයරක් තියෙනවා නම් ඒක දැක්කා නම් දුතුආ නම් සංඝ කරනවා නම් මට කියන්නේ කියලා පවරන්නේ කියලා අතවරුම අපිට සංඝයා වහන්සේලාට විශේෂ උපසම්පදා භික්ෂුන් වහන්සේට පවරලා තියෙන්නේ. සුවචනාචාම් දැනවදාලා තියෙන මේ පස්සාරාමතාවය කියලා කියන්නේ මේ කතා නොකර ඉඳීම නෙවෙයි තමන්ගේ විවේකයේ ලැබුණ හැම වෙලාවෙදීම ඒ වශීද්්වාරය සංවර කරගෙන පුළුවන් තරම් මේ සංස්කාර උපසමය පිණිස සංසිද්ධ වෙපිට කටයුතු කරන එකයි. සංඝාතනිකාරාමතාවයේ කිව්වත් ආරණගතව, රොක්කමූලගතව, ශුන්‍යාගාරගතව කිව්වාම ඒකේ සඳහන් කරන්නේම මේ කාය විවේකය, චිත්ත විවේකය දෙක ඇති කරගෙන උපදි විවේකයේ පිණිසක යොදා ගැනීමට සූර වෙනවා කියන එක. ඒක නිසා පැවිදි වුණත් උපැවිදි වුණත් මේ ගාන සංගණිකාරාමතාව, බස්සාරාමතාවේ, කම්මාරාමතාවේ කියන එක ඒ පුත්‍රයාගේ චරිත ලක්ෂණ. අපි යම් විදියකට ගාන සංගණිකයට අහුණාන රැල්ලට අහු වෙනවයි කියලා කියන්නේ රැල්ලට අහු වුණාන රැල්ලට අහු වෙනවා. රැල්ලට වැටුණා රැල්ලට අවුලයි. රැල්ල කියන්නේ එදිනදා පවතින මොහොතයි. එදිනදා පවතින එක එක විලාසිතා. ඒ විලාසිතාවට අහු නොවි රැළේ ඉන්න බෑ. ඒකයි අපි මේ රැළෙන් වෙන් වෙලා මේ රූපකට්ටෝ වෙන් වෙලා ඒක චාරි ජීවිත ගත කරන්නේ. ඒ වගේම තමයි භස්සාරාමතාවයට ගියා නම් අන් එක්කනයි කතා කරන අනික් කෙනාගේ හිත පැහැදීම පිණිස, ඔහු සමග යාවීම පිණිස කවුරුත් සමග කතාව යාදෙනතාවට කතා කරන්න හදනකොට අනිවාර්යයෙන්ම ওই පරිත්‍ය දාපු කතා ටිකක් දැනගෙන තියෙනවා. ලාමක කතා. මොකද බොහෝ දෙනා ඒ දුසීලා ඒ දුසීලා තමයි ගැලපෙන්නේම ඒ කුප්පන කතා. කාම කුප්පන කතා. ඒ කාම කුප්පන කතා නැත්තම් ඒ ඉබේම ඒ අතු හැලිලා. ඒ නිසා පරිහාය කතා කරලා සමානද සාසනික වශයෙන් හොඳ පැත්තට සඳහන් කරන නිසා භාෂාරාමයේ තාවට යනකොට ගොඩාක් වෙලාවට ඔය අපහිත ශුන්්‍යත අනිමිත්ත වගේ දේවල් භාෂයට ගැලපෙන්නේ කතාවට ගැලපෙන්නේ. ඒ කතාව නතර කරන සුළුයි. එනිසා සාමාන්‍ය භාෂාරාමතාවට යන කටි ඊට විරුද්ධ පැත්ත තමයි දැනගෙන ඉන්නේ. කම්මාරාමතාවයට ගියාත් ඒකේ මේ සාසනික විවේකයේ පිණිස කරන කර්මාන්ත නෙවෙයි වාක් වේලාවට මේ ලෝක වර්ධන සුසාන වර්ධන කර්මාන්ත තමයි. ඉතින් ඒ නිසා අද ලෝකයේ හැටියට බලනකොට මම මේ ඉස්සරහට කියන්න හදන දේවල් ඉතාමත්ම සෞඛ්‍යයට අහිත කර දේවල්. ඒ මොකද මේ කම්මාරාමතාවේට විරුද්ධව රසාරාමතාවයට විරුද්ධව ගණසංගනික ආරාමතාවයට විරුද්ධව කතා කළොත් අද විශේෂයෙන්ම දෝෂ දාර්ශනයට ලක් වෙන්නේ මේ බුද්ධ ආගම බාරගත් බාහදාකාරී උත්තමයන් වහන්සේලාට රිදෙන්න පටන් ගන්නවා. ඒනා භයානකමදී ලෝකයාන කොච්චර දෝ තේරලා තියෙනවා මේ කම්මාරාමතාවය නිසා මිනිස්යාට අද මේ පරිණාමය වෙච්ච අවුරුදු 20 200ක පමණ මේ කියන තාක්ෂණික දියුණුව නිසා කිසිම සුභයක් කියලා නැති බව. ඒ වගේම ජන සංනිවේදනය ඇති වැඩි වෙන්න වැඩි වෙන්න බස්සාරාමතය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්යාගේ බයලජ්‍ය දෙකේ කිසිම දියුණුවක් කරලා නැති බව ඒ ජන සංනිවේදන තන්ත්‍රතු තාක්ෂණයේ ඉහළම ඉන්නේ නැත්නම් හොඳටම දන්න. ජන සංගණිකාවට යන්න යන්න සෝකරන්න බැරි රෝග జాතියක් ලෝකේ බෝ වෙන බව සෞඛ්‍ය බලධාරීන් දන්නවා. නමුත් මේ ශාසනය බාර අරගෙන ඉන්න ශාසන බාර ධාරකාරී කියන මහ ලොකු ඇත්තන්ට මෙව්ව තාම දැරිලා නැති නිසා දෝ එහෙම නැත්නම් මේ දාසනේ නැති 2500 තියෙන ලකුණු පෙන්න නිසා දෝ මහා සුපින ජාතකයේ අස්තාව සත්‍ය භාවයේ පෙන්වන්නට දෝ පෙන්වන්න බෑ මේ කතා. කර්මාන්තර පිළිබඳව කැමැත්ත තියනවා කියුවා මේ අත්දැකීම බොහෝ ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ නමක්. මස්සාරාමතාවයේ දක්ෂව කතා කරන්න වික්ෂ ප්‍රතිඵල භාවයේ තියෙනවා නම් දේශපාලන බයිනවන සමාජයේ වේ කරනවා නම් නැතුව බැරි කෙනෙක් කියත්ගේ නම ලියන්න පොතක පිටුමයි. අනේ සරුවචන් නාටි ගැන කියවල නිකන් බුදු. උපාලි මහරහතන් වහන්සේ ගැනට උපාලි මහරහතන් වහන්සේ. නැත්තම් උපාලි. උපාලි සෝනකෝචේව දාසකෝ ආදී වශයෙන් නිකම්ම නිකන්. නමුත් මේ මෑත කාලේ ওই කියන පසාරාමතාවය ඇති කෙනෙක්ගේ පට්ටන්තරේ ලියන්න ගත්තොත් ඒව ඉතින් පොතක ඉඳපන්. සනකලං විචාරාමතාවය තමයි අද පෙන්වන්න හදන්නේ. මට මෙච්චර සෙනෙක එකතු කරන්න පුළුවන්. ඒක තමයි මේ මේ භික්ෂුවකගේ තියෙන එක් බලවත්කම, ශක්තිමත්කම. ඉතින් මෙවැනි තත්යක ඉන්න අපි, එහෙම නැත්නම් මෙවැනි වාතාවරණයක විසම වාතාවරණයක වට වෙලා ඉන්න අපි මේ පුංචි බල කොටුවක් අතලට වෙලා ඒ අපතිච්ච භාවය පිළිබඳ කතා කරන හම් වෙච්ච එක පිළිබඳවත් අපි ඒ ගත වෙන චිත්තක්ෂණයක් පාද හසුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කතා කරනකොටවත් අර බහුකිච්ච භාවය ඇතියත් සම්බිලිබඳව නරක හිතලා නැත්නම් ඒ අත්ංගේ දෝෂ දාතෙන් ලක් වෙන විදිහට කටයුතු කරලා අපේ ප්‍රපංච වර්ධනය කරගත යුතුත් නැහැ. නමුත් මේක තේරුම් කරලා දෙන්න තියෙන දෙන්න ටිකක් කියන්න ඕනේ. කියනකොට තමයි ඔන්න මේ වචන අර්ථේවත් තේරෙන්නේ. සමහර විටක ඒ වගේ ටිකක් පැත්තකට යන ගතියක් තිබුණොත් ඉතින් සමාපජනය කරන්න ඕනේ. ඒ අපිට මේ කාරණා තේරුම් ගන්න ගැනීම පිණිස ගන්න නිදර්ශන පමණයි කියලා අපි හිතා ගන්න යනවා. මෙන්න මේ බස් කම්මාරාමතා බසාරාමතා ගණසංගනිකාරාමතාදී කියන මාත්‍රකාවට අපේ මාත්‍රකාව හරවගත්තට පස්සේ බොහෝමත්ම අර කියන දොස්වල ලක් වෙන්නේ නැතුව කාරණාව හොඳට තේරුම් කර ගන්න පුළුවන් වටන සූත්‍රයක් මම බොහොම ප්‍රිය කරනවා මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ පවතිනවා බද්ධික සූත්‍රය කියන එක. මේ බද්ධික සූත්‍රයේ දරුවචන දේශනාවක් නෙවෙයි සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් කරන දේශනාවක්. උන්වහන්සේ මේ සංඝ පිටිදියා බලලා ඒ කියන්නේ සර්වඥාන්සේ බොහෝ විට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් අසාධාරණ වැඩ කරන් තියෙනවා. කුතුමාකාර ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් තමන්ගේ ධර්ම සේනාධිපතිගෙන් වැඩ ගැනීමේදී කරන වැඩ කරලා තියෙන සාර්ථක සුසාන්ති කියන්නේ ඉතාමත්ම මේ වරදට බය සංවේදී සියලී අනුන්ගෙන් ඉතර උපදේශ බලාපොරොත්තු වෙන චරිතයක්. නමුත් සර්වඥාන්සේ බොහෝ මේ කෘත්‍ය සඳහා සාර්ථක සුසාන්ති උදලා දෙන සුදුසානික. ඒ නිසා දවසක් සංඝයා නිසා බාල සංඝයා දිහා වාසි බලනකොට උන්වහන්සේ ඇතේ විචක්කයක් අනුව පරිවිචක්කයක් අනුව උන්වහන්සේ විසින් වමනාවෙන් මතු කරගත්ත මාතෘකාවක් තමයි මේ පාත්‍තික සූත්‍රය. තථාතථානම් වික්ඛෝ විහාරං කප්පේතෝ කප්පේති තථා යත යතානම් කප්පේතෝ න බද්ධිකා මරණං හෝති බද්ධිකා කාල කිරියා කියලා උන්වහන්සේ සාකච්ඡා කරනවා විස්තර කරනවා මහනි යම් ආකාරයෙන් යම් ආකාරයෙන් සංඝයා වහන්සේලා විසින් හැසිරීම පවත්වනවා නම් ඒ ආකාරයෙන් හැසිරුවොත් උන්ට හොඳ මරණයක් වෙන්නේ නැහැ හොඳ කාලක්‍රියාවක් වෙන්නේ නැහැ. කතංචාවසෝ තථා තථානම් වික්ඛු විහෙරති යතා යතා විහෙරන්තෝ න බද්ධිකා මරණං හෝති න බද්ධිකා කාලක්‍රියා. පහවෙනි කොයි ආකාරයෙන් නැත්නම් කොයි කොයි ආකාරයෙන් භික්ෂුවක් ගත කළොත්ද ඒ ඒ ආකාර වලින් ගත කරන භික්ෂුවට මරණයේදී හොඳ මරණයක් කාලක්‍රියාදී හොඳ කාලක්‍රියාවක් නොවන්නේ ආනෙතින්දී මේ අංග හයක් සාරිපුත් සාන්ති ඉදිරිපත් කරනවා කම්මාරාමෝ හෝති කම්මරතෝ කම්මාරාමතං අනුයුක්තෝ භස්සාරාමෝ හෝති භස්සාරතෝ භස්සාරාමතං අනුයුක්තෝ නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුක්තෝ කණසංගනිකාරාමෝ හෝති කණසංගනිකාරතෝ කණසංගනිකං අනුයුක්තෝ සංසග්ගාරාමෝ හෝති සංසග්ගරතෝ සංසග්ගාරාමං අනුයුක්තෝ පපංච රාමෝ හෝති පපංච රතෝ පපංච රාමතං අනුයුක්තෝ මහණ යම් භික්ෂුවක් මේ කර්මාන්ත વિશેයි කර්මාන්ත ආතාවේ නැත්නම් නිතරම මේ කය වේසවල වැරකිරීම વિશેයි කටයුතු කරන එහි ඇලී ගත කරන ඒ අනුයුක්තව ගත කරනවා නෑ ඒ වගේම යම් භික්ෂුවක් වචනය විශේෂයි කතා විශේෂයි අපි කියන බොරු හිස් වචන කේනා වචන පරස වචන හෝ එහෙම නැත්නම් ඒ භික්ෂුව විසින් හිතන මේ බණ කියනවායි කියලා එහෙම නැත්නම් උපදෙස් දෙනවා කියලා හෝ මොනව ක්‍රමයකට හෝ කරන මේ වචී සංඛාර වචී ద్వාරයෙන් සිදුවෙන මේ භස්සාරාමතාවය භස්සාරාමෝ හෝති භස්සාරතෝ රාම රත කියන වචන දෙක නම් බොහෝ විට සමානාර්ථ පද දෙකක් භස්සාරාම භස්සාරත ඊගාවට භස්සාරාමතං අනුයුක්තෝ එහෙම නැත්නම් එවැනි කතා බහුල භික්ෂූන් 90 හැසිරෙනවා. ඒ අත්තන් ළඟට යනවා. ඒ කතා කරන තැන් වලට කිට්ටුවට වෙලා ඉන්නවා. හැම වෙලාවෙම ඒකට සාදර බවක් වෙන්නවා. එහෙම නැත්තම් ওই දෙකෙන්ම බොහෝම වෙහෙසටපත් වෙලා <clears throat> අධික විහෙර වෙහෙස නිසා නිද්දාරාමෝ හොති නිද්දාරතෝ නිද්දාරාම සංනු යුක්තෝ. දුර කොරෑදට බුදියගන්න. අත ඒකට කැමැති ගත කරනවා එවැනි ගත කරන කුසීතයන් අනුවාසය කරනවා. එනදා සංගනිකාරාමෝ හෝති සංගනිකාරතෝ සංගනිකාරාමතං අනුයුක්තෝ. විචිනක ගැවදෙන තැන් වලමයි අපේ අරණ්‍ය වචනෙන් කියන පාත්‍ර ශාලාවේ පාත්‍ර කුච්චෙන්ට. දාන ශාලාවේ බොජුන් හරි. නාන තොටි. චුරු පිළිකර හදන තැන. ඕනෝයි හතර තමයි මේ කයි වර්ගාමර. ඔත්තනමයි ගත කරන්නේ. නිතරම කර්ම හොයා ගන්නවා, එදිනවා. මේ තැන් වලට යන්න ගියාට පස්සේ දෝරේ ගලනවා වගේ කොතනින් පටන් ගන්නවද කොතනින් ඉවර වෙනවද දන්නේ. අදින් කියන කාරණා තියෙනවා මොකද ඒත් අංගෙන් අර යම් යම් ඒ අරණ්‍යට අවශ්‍ය කරන පරිජීවිත අවශ්‍ය කරන දේවලු සිද්ධ වෙනවා. නමුත් ඒ පුද්ගලයාලන්නේ නැහැ පිටායට පේන්නේ නැහැ මේක පස්සාරාමතාවයේ මතින් තමයි මේ කටේතර පෙළඹෙන්නේ. එතකොට පස්සාරාමතාව. ඊගාවට ඝන සංගතිකාරාමතාව. පස්සාරාමතාව ඝන සංගතිකාරාමතාව සංසර්ගාරාමත. ඒ පුද්ගලයා මේ කයින් පැවිදි වෙලා හිටියට හිතින් නිතරම තමයි මේ පැවිද්ද නිසා නොලැබී යන. නැත්නම් මේ භාවනා ජීවිත නිසා නොලැබී යන අනේ මට අහන්න නැත්තම් මට කැමතිදී අනේ මට දකින්න නැත්තම් අනේ මට පයුබාධාන කරන්න නැත්තම් අනේ මට ආලිංගනය කරන්න නැත්තම් අනේ මට අත ගන්න නැත්තම් අනේ මට රමණය කරන්න නැත්තම් කියලා නිතරම විවේකයේ හම් වෙච්ච ගමන්ම කල්පනා කරන්නේ මේ තමන්ගේ මේ විවේක මනුප්‍රෝය නිසා විවේකේ වැඩිම නිසා තමන්ට නොලැබී ගිය මේ පංචකාම සම්පත්තිය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් ලැබීම සඳහායි මේ පුද්ගලයා ගත කරන්නේ ඒකට කියනවා සංසග්ගාරාමතා එනේ මේ පහ තියෙන කෙනාට ඉබේම ලැබෙන තෑග්ගක් තමයි පැරදිලි තෑග්ගක් නෙවෙයි ඒක. ප්‍රධාන පිළිතෑග්ගක්. මොකද සනසිල්ලක් ඇත්තම නැහැ. පපංච රාමෝ හෝති පපංච රතෝ පපංච රාමතං අනියුක්තෝ හරියට මීවැද්දෙක් ගිහිල්ලා මීහ කඩනකොට ඒ මීමැස්ස ටික තේරම ඇවිල්ලා අර මීවැද්දාගේ ඔළුව ගැටේ කරකිනවා වගේ ඕකේ හිත නිතරම විචිත්තයි. ප්‍රපංච බවුලයි. මීවැද්දාගේ වටේ කරගෙන මීමැසි පොඩි වගේ දිගටම අවුසහගතයි ඒ පුද්ගලයාට ඒ නිසා භාවනා කරනවා කියලා කියන්නේ හිත දඬුවමකටත් වැඩි අපහසු දෙයක්. ඇස් දෙක වහගත්ත ගමන් අඳුරක් ඇති වෙච්ච ගමන් නිස්සද්දතාවයක් ආපු ගමන් ඉන්න හිටින්න බෑ. අර කර්මාන්තරාවේ නිසා, රාමේ නිසා, එනතන් කතාවට බහුල භාවයේ නිසා, කාර්යංගනිකාරාමතාවේ නිසා, නීත බහුලකම නිසා, සංසාරයේ කැමැතිකම නිසා හිත විවේකයක් ලැබෙච්ච ගමන් අඳුරු තැනකට ගිය ගමන් ඒ වාගේම අරමුණකට තනි අරමුණ ඒක දාපු ගම සම්පූර්ණයි. ඉර කරලා තිබුණ දුන්නක් අතහැරියා වගේ පාට ඉලිපයි. ඒ නිසා ඒ පුද්ගලයාට ඒක භයානකයි. දුවනවා ඉන්න බෑ. ඒ නිසා මේ මනුස්සයාට පේන්නේ කවදාකවත් මේ බුදුහාමුදුරෝ දේශනා කරපොක මේ දුක නැති කරන ක්‍රමයක් නෙවෙයි ඒකාන්තයෙන්ම දුක වැඩි කරන එකක් විදියට. ඒක නිසා යම් භික්ෂුවක් තමන් පිළිබඳව මම මේ සතිපට්ඨාන ආදී ප්‍රායෝගික ධර්ම දේශනාවක් අහන්න කලින් මගේ චර්යාව කොහොමද? අහලා ඒක ගැන තේරුම් අරගන්න මගේ චින්තාමය වශයෙන් කල්පනා කරනකොට මේ කර්මාන්ත විදී මගේ ආකල්පය කොහොමද? සාද්ද කතා කිරීම සම්බන්ධ ආකල්ප කොහොමද? නිින්ද පිළිබඳව කොහොමද? ශෙනක පිළිසර පිළික පිළිසත් එක්ක ගත කිරීමට තිය ආශා පිළිබඳ කොහොමද සංසර්ගයට කැමැත්ත කොහොමද ආදි වශයෙන් කල්පනා කරනකොට ඒ පුද්ගලයාට මේ තමන් තුලින් සහ බාහිරින් තමන්ට ලැබෙන ප්‍රතිකාර ප්‍රති ප්‍රතිචාර ප්‍රතික්‍රියානුව හිතා ගන්න පුළුවන් මේ අපකිච්ච භාවයකට තමන් ගමන් කරනවද නැත්නම් බහුකිච්චෝ බහුකරණීයෝ තාලයට ගත කරනවා කියලා මේකෙදී එහෙම යම් කෙනෙක් ඒ සොයන් විවේචනයකට ලක් වෙනවනම් කිසිම දවසක පශ්චාත්තාපයක් කර මොකුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කියනවා. අතීතාන දාවන චිත්ත වික්ඛෝපාන පත්‍ය ඕනම කෙනෙකුට අතීතේ කල්පනා කරුවොත් තේරෙන පටන් ගන්න ගන්නවා. අනේ මං එදා මොන තරම් මේ අනවශ්‍ය රාජකාරී ඔළුවේ දාගෙන මේ වගේ හිත යොදලා කටයුතු කරා. අනවශ්‍ය වචන කොච්චරක් මම පාවිච්චි කළා කියනවා. වගේම අනවශ්‍ය විතරම් බුදියාගෙන මේ විවේකය අරගෙන ආලීනාති කියලා කියනවා. ඒ වගේම අනවශ්‍ය විදිහට මේ පිරිසත් එක්ක සභාගත වීම සභාසද වෙන්න කටයුතු කරලා කියනවාද? මේ සංසර්ගය කියන එක මාව කොතෙක් දුර පිටගෙනලා තියෙන දේ නිසා මට අද මේ ප්‍රපංචාංගයේ බැරදීම ප්‍රපංචාංගයෙන් අන්දමන්ද වීම කලකොල වීම කොච්චරද කියන එක අනිවාර්යයෙන්ම ප්‍රගතියක් ලබන භික්ෂුවට පශ්චාත්තාපයක් ස්වරූපයෙන් තමයි මේක මතුවේ. ඉතින් ගුරුවරුන්ට සිද්ධ වෙනවා තීරුම් කළ දෙන්න මේ විදිහට කරමින් හිටපු කර්මාන්ත අඩු කරමින් යනකොටත් සද බල වචනවලදී කතා කරපු කෙනා මේ වචනයෙන් වෙන් වෙලා කටයුතු කරන්න හදනකොටත් අද බල නිින්දට ඇලී ගත කරපේකනා ඒ නිින්දෙන් ගොඩේන්න පැවිදෙන්න හදනකොටත් සදේ බල ඝන සංගනිකාය පුරුද්දෙච්ච එකනා පැයකට දෙකකට හෝ කමන්නේ දවසේ විවේකය කාය විවේක චිත්ත විවේක ලබා ගන්න උත්සාහ කරනකොටත් සංසර්ගයේම බරව විනෝදාන සාදාගත්ත කෙනා මේ සංසර්ගයෙන් වෙන්වගත කරන්න හදනකොට හිත දෙස්තෙන ස්වરૂපයක් මේ ප්‍රපංච මාර්ගයෙන් එනකොට පුදුමාකාර ඉවසිල්ලක් ඉවසන්න වෙනවා. ඒ අඟුලිමාල කියන භයානක තත්ත්වවාදියා. දැන් ඉන්න තත්ත්වවාදීත් එක්කෙනෙක් හිටු කරන්න බෑ. 1000ක් මිනිස්සු ලේ පිට කපලා හිටියේ. මොකද ඒක කියලා සර්වඥාන්සේගේ එක යම් කිසි පුසමතාර්ථී ගුණේ මුදුන් පෙත්ත දක්වමින් දපණය කරගත්තට පස්සේ ඒ පුද්ගලයා මේ ඔක්කොම එක දවසින් වගේ නතර කරේ. යාගේ තියෙන හැකියාව නැත්නම් අපි කියනවා නොහැකියාව සේරම නතර කරලා අනිත් පැත්ත හැරුණාට පස්සේ මොන්න තරම් මේ පුද්ගලයාගේ හිත මේ මනුස්සයාට දැන් නම් මේ පුද්ගලයා මනුස්සයා කියන්න වටින්නේ ඒ උත්තරයට තේරෙන්න පටන් ගත්තද කියනවනම් දවසක් පින්න පාත වඩිනකොට ඒ රජගහ නුවර ඉඳලා ජේතවනාරාමේ ඉඳලා සගත් නුවරට යනකොට අතරමැද නිවසක ස්ත්‍රියාවක් මේ ආවේනික දුක පිළිරුදාවක් ඇවිල්ලා දරුවෙක් ප්‍රසූත කරන්නට කේන්ද්‍රි ගන්නවා. ඒ පුදුලට අර ස්වභාවයෙන් ආපු මේ වේදනාව පවා දැන් ඉවසන්න බෑ. ඉස්සර අරතරම්ම බලැණි පිටින් එක එකන එක එකන විනාශ කරපු කපපු ධාමරිකයට දැන් දරා ගන්න බැරි වුණා. පින්න පාට කරන කම්ම කල්පනාව අනේ මොන තරම් දුකද මේ විදිහේ කිත්ති ගන්නවා මේ ළඟ ඉඳගෙන ඇහෙනා වගේ ඇහෙනවා. පින්න පාට කරගෙන අපි ඉතෝ පෑයකට පස්සේ එනවා කියලා එනකොටත් කිත්ති ගන්නවා. ඊට පස්සේ තව සැරයක් මේක බොහොම තර වැඩි. ඊපස්සේ පින්න පාතේ වරදපු ගාම ਸਰවඥාන්ස ළඟට ගිහිල්ලා මතක් කරා ස්වාමීන් වහන්සේ අපි මේ අප්පකිච්ච භාවයට පත් වෙලා කතාව අඩු කරගෙන නරසංගනිකායේ වින් වෙලා මේ විවේකීව ගත කර කර ඉන්නකොට අපි වගේ කෙනෙකුට බැරිද මේ වගේ දුක් විඳින ආගේ දුකට සාන්තියක් සාහයක් දෙන්නේ. සරෝජනක අපෝ පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ මට ඉඳලා ඒක කරන්න ඕනේ. අර ලේපිට කව මිනිස්යාට දැන් මේ ස්වභාවික දෙයක් කරන්නේ. සර්වඥයන්ට මම කවදාකවත් සත්‍යක් මරලා නැහැ කියන අභිත්‍රාණයෙන් ගිලා මේ සත්‍යක්‍රියා කරන්නේ. අනුගුරු වන්දන කරනවා කාටද මේ බුදුහාමර මොකද්ද කියන්නේ? ඉන්නකම් කෙරුවේ රත්තු කපුගේ. මිනිස්සේ දැන්මට කියනවා අඟුලිමාලයේ ඊළමම කවදාක සතෙක් මෙරුවේ නැහැ. ආනි ආනුභාව බලයෙන් මේ ගැබ ස්වභාවිකව මුක්ත වේවා පාවේවා කියලා අධිෂ්ඨාන තුනක ස්වාමීන් වහන්සේ මම කොහොමද කතා කරලා කියන්නේ මම මේ වාද දානවා අඟුලිමාල ඊට පස්සේ මම දක්වලා එන අඟුලිමාලට උඹ ආර්ය භාවයේ ඉපදිච්ච දවසේ පටන් අච්චර සතුන් කපුපේ කෙනා 100ක් සතුන් කපුවේ එක චිත්තක්ෂණේ නතර කරා අධියාය ජාතියා ජාතෝ කියන පදේ මුලට දාලා මේ මම කරපු සත්‍යක්‍රියා බලයෙන් මේ කපිනියගේ මේ කර්මල පහවේවා නැස්කරන යන්න උනේ දැන් උදේවලාමසෝ තරන් ඉන්න තැන ඉඳලා මේ විදිහට අධිෂ්ඨාන කරනකොට අප ගැඹ ස්වභාවයෙන් පාරණය කරනවා ඒ ස්වාමීන් වහන්සේ පින්න පාතේ අනකොට අහල පහල කොල්ලේ අඹ ගෙඩියකට ගලක් ගැව්වා. වැටෙන්නේ පොළොව උඩට. මේ පෙරාගෙන දියුරු කැලී ගාගෙන හැමදාම ආපහු වෙන්නේ අර දබර ෆයිටර්. නමුත් සර්වඥාසේ මතක් කරනවලු අඟුලිමාලට අඟුලිමාලේ බැරි වෙලාවත් මේ පැමිණිච්ච මේ දුක් ටික ඉවසාගෙන මේ ජීවිතේදී මේ දුක් ගෙවම් කරන්න නැතුව බැරි වෙලාවත් එලිපත්ත පෑගුවොත් අපායේ ආයෙන ගොඩීමක් නැහැ. ඒ නිසා තමන්ගේ කරපු ඒ නරක වැඩ සේරටම බොහොම සුළු ප්‍රදේශයක් ආපව කරකලා එනවමයි. ආන්නේ ඒ ටික ඉතාමත් ඉවසීමෙන් ඉවසන්ඩ ඔබට ඒ පූර්ණ පූර්ණ ශක්තිය තියෙනවා. ඉවසීමේ ශක්තිය තියෙනවා. ආන්නේ ඒ ටික ඉවසුවා නම් ඔබට පුළුවන් වෙයි අපායේ පිටතට යන්නේ නැතුව මෙහිදීම නියතපරායන වෙන්න. සුගතිගාමි වෙන්න. ආ මේක සඳහා උත්සාහ කරන්න කිව්වහම අඟුලිමාලාගේ කවමදාකවත් කිව්වා පිළිබඳ චෝදනා නොකර කවුරු කොහේ කුණ බාල්ජක් පාට විසි කරත් ඒක අඟුලිමාල හාමුදුරන්ගේ ඇගිය වෙනවා. ගලක් විසිකේ රෝත් ගහක් කැපුව ඇඟට තමයි කඩාන වැටෙන්නේ. කවදාකවත් චෝදනා නොකර සාධාරණ පණ අරගත්තේ ඒ ස්වාමීන් වහන්සේ දැනගත්ත බුද්ධ ශාසනය නිසා දැන් පුරුෂ ධම්ම සාර්ථී ගුණය නිසා මගේ වෙනසක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ බහුපිච්ච සහිත බුද්ධලේ භාවනාව යෙදিলা සමාධර්ම සම්පූර්ණ වේගෙන එනකොට අරණ්‍යගත වෙනකොට ඒ පුද්ගලයාගේ ඇතුලේ පුදුමාකාර කැළඹීමක පසු ප්‍රතිඵල පේන්න පටන් ගන්නවා. මම ඉතල මේ මේ තරමේ ව්‍යාපාරවල ව්‍යාපෘත වෙලා කර්මාන්ත කරගෙන හිටියා. දැන් මේක නතර කරන්න හැදුවට ඒ ව්‍යාපාර ජවයේ ඒ කිච්ච ජවය අපිට නතර වෙන්නේ. නමුත් දැන් ඒක උත්සාහ කරන දැන් ඒක නතර කිරීමට ගන්න උත්සාහය මතුමත්තේ අතීතයෙන් එන ගුජ දාගෙන එන තරව පිපුලක් පුපුරලා එන තරව වගේ ඉන්න පටන් අර ගන්නකොට මේ පුද්ගලයා හිතන්න ඉඩ තියෙනවා මේක අසත්‍ය නිසා මේක වෙන්නේ අමනසිකාරයේ සාමීක වෙන්නේ සමාධිය නැති නිසායි කියලා. මොන සර්වඥාන්දේක ඍජු කරලා පෙන්නනවා නෑ. ඒ වෙච්ච ප්‍රමාද පිළිබඳව කම්පාන වීමයි සතිය කියලා කියන්නේ. කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඕල මොට්ටලකමක් පව කරලා පැත්තකට වෙන එක නෙවෙයි. දැන් Taman ඉන්නේ සීලයේ අදි සීලයක් කරන වැඩ පිළිවෙලක, සමාධි අදි චිත්තය අදි චිත්තයක් කරන වැඩ පිළිවෙලක ප්‍රඥාව අධිප්‍රඥාවක් කරන වැඩ පිළිවෙලක නිසා අර එකපාරට වාහනයක් තිරින්ගතද කරාට වාහනේ හිටින්නේ නැහැ කැදගෙන යනවා වගේ අර ආපු කර්මාන්ත ආතාව ඉතින් එළියට එන්න පටන් ගන්නවා. ඒක නිසා හොඳට ඒක දිහා බලලා පශ්චාත්තාපේන බව ඒකක් දැනගෙන මත්තේ මම හැසිරෙන්න ඕනේ කියලා කටයුතු කරන්න ගත්තාම තමයි ඔන්න හැබෑම හැබෑ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වීම කියන එක වෙන්නේ. ඒක කර්මාන්ත නොකර නිකන් ඉදිල්ලෙන් ඕක හරියන්නේ නැහැ. ඒක බොහොම తాවකාලික වැඩක්. ඒ කර්මාන්ත අපකිච්ච භාවයට යන්න හදනකොට බහුකිච්ච භාවයේ ඉඳලා ඒක බොහෝම ආයාසයෙන් දැක දැක දැන දැන ගෙවා දැමීමක් කෙරෙනවා. ඒ වෙනුවට ඒ පුද්ගලයා හිතනවා අපෝ කවදාකවත් මම කරපු මේ බෞකිච්ච භාවය නිසා මට ලැබෙන මේ පසු ප්‍රතිඵල විඳලා ඉවරයක් කරන්න බැරි දෙය නිසා මට හොඳම වැඩේ තමයි මේ එන කරදර විවේකයෙන් සතියෙන් සමාධියෙන් බලා ඉන්න වෙනුවට තවත් කර්මාන්තයක් මොනවාරි හොයා ගන්න ඕනේ. ඒව නැත්තම් මම ව්‍යවෘත වෙන්න ඕනේ තවත් මත් වෙලා තවත් ඒක යෙදෙන්න පටන් අරගත්තොත් නම් ඉතින් සංසාර වට දුකටම තමයි වැඩේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ භාවනා මේකෙදි මම දැඩිහි අවධාරණය කරන මේ ගොඩාක් වෙලාට වෙන විපස්සනා යෝගාවචරය. සමථ යෝගාවචරය මේවට নানা ප්‍රකාර ලාමක බාහිර ප්‍රතිකර්ම යොදනවා. ඒ වගේ සාසන අනුලෝමිකයි. මොහොතෙන් කවදාකවත් කිසි උත්තරයක් ලැබෙන්නේ ඒ මොකද අර තද බල කෘත්‍යයේදී හිටපු මිනිසයා තද බල කතා කරමින් හිටපු මිනිසයා තද බල නිින්දට යොදෙච්ච මිනිසයා තද බල විදියට පිළිගත් එක ගත කරව මිනිසයා තද බල විදියට ඇලිගෙලි වාසය කරපු මිනිසයාට ඒව නතර කරන්න උත්සාහ කරනකොටම ප්‍රපංචයන්ගේ වැඩිවීමක් සිද්ධ වෙනවා. එනි මේ ප්‍රපංචයන්ගේ වැඩිවීම ඉවසීමමයි කන්ති පරමං සපෝති චික්ඛා කියන එකේ සර්වචනද මතක් කරන්නේ. හැබැයි ඒ ඉවසීම ඉවසංගනන් ඊට කලින් ඉවසපු සජීවී ප්‍රාණවත් සත්පුරුෂ මණ්ඩලයක් ඇතුලේ ඉන්න ඕනේ. මේවා ගැන කිසිත් නොදන්නා ඒ ධාසනීය පිළිබඳ මවාගත් හිත් ඇතිවිල් හිතවිලි සහිත පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා මම මේව කර්මාන්ත නතර කරා ඒ නිසා මට මේ ප්‍රශ්න මතුවලා තියෙනවා මම මේ කතාව නතර කරා ඒ නිසා මට මේ ප්‍රශ්න මතුවලා තියෙනවා කිව්ව පුදුමාකාර උත්තර දෙන්නේ අද ඒ ගැන හැඟීමක් දැනීමක් පළපුරුද්දක් නැති අයත්. වාක්කලාට කියනවා භාවනා කරන්න යා පිස්සු ඇදෙනවා කියන්නේ ඕන ඕක තමයි. අපි වායෝ මොකක් හරි දෙයක යෙදිලා ඉමු. අපි වෙනුවට මොන හරි දෙයක මාත් වෙමු. ඒක නැත්තම් මොන හරි විනෝදාංශයක් කරමු. කොයික නරක දෙයක් කියලා මිනිස්සු උපරන්නේ. නිසා ඕක නතර කෙරුවොත් තමයි ඔය ප්‍රශ්නේ ඉන්නේ කරමු කියලා විවිධාකාර විදිහට උත්තර දෙනවා. ඉතින් අර ඒ ආහන පුද්ගලයාත් ලාම කරන් ආහන පුද්ගලයාත් මේ සමාජයේ චාරිත්‍ර ධර්ම දන්නේ නැත්නම් අහන්නේ ඒ වගේම දුර්වලෙක් ළඟට ගිහිල්ලා තමයි. මොකද දුර්වලයා කඩේ අරගෙනම ඉන්නේ කොයි වෙලාවයි කවදා හරි පාරිභෝගිකයෙක් කෙනකම්. ගුණවතා සිල්ලතා එහෙම යන්නේ නැහැ. සාන්ත සත්පුරුෂයා එහෙම Taman ළඟට ඇවිල්ලා කියනකම් හොයාගෙන යන්නේ. නමුත් ඒ පුරුදු කරපො නැති ලාමක පුද්ගලයා ඒක මතක තියාගන්න ඕනෙම භාවනා මධ්‍යස්ථානක ඉන්නවා. එයා තමයි ඉස්සරහටම ගිහිල්ලා ආවඩලා අනේ මොකද මෙහෙ මොකද කියලා අහලා උත්තර දෙන්න හදන දෙන්නෙම තමනුත් නොදන්න අර පුද්ගලයාටත් වගතුවක් වෙන්න සිදුවෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි ධර්මතාවයක් මේ අපකිච්ච භාවයේ සුබර භාවය වගේ දේවල් සර්වඥන් වහන්සේ වගේ උත්තරමයන් වහන්සේලා හොඳටම දැනගෙන දේශනා කළා කියනවා කියන එක ඇහිමම මහ ලොකු ගැඹුරක් තියෙනවා. නමුත් ඒක ඒ තාලෙන් මට උනේ මේකයි වෙන්නේ මේකයි කියලා හරියට කියාපෑම කියන්න පුළුවන්කම භාවනා කරන යෝගාවතරගෙන් හතර දෙනෙකින් එක්කෙනෙකුට හිතින්නේ නැහැ. හිතියක් කියලා කියන්නේ වැරදි කුසලෙක. වැරදි වෙලාවකට. නිසා මේව අනිවාර්යම වෙන දේ. බහුකිච්ච පුද්ගලයා අපකිච්ච භාවයට යනකොට අමුතු වෙහසක් තරන් දීමක් එනවාමයි. ඒක හරියට මූල කර්මස්ථානට සාපේක්ෂව විස්තර කරන්න පුළුවන් නම් බුදුරට හරිය ලස්සන බණක්. හරි ලස්සන ධර්මමය විවරණයක් කරලා දෙන්න පුළුවන් අර අඟුලිමාලා හඳුන්වන්නේ වැඩි වගේ. එහෙම නැතු ඒකේ කිසි සුදුසුකමක් නැති ගුණයක් නැති බුද්ධිලෙක් ළඟ හිල් කරන්න යනවනම් ඉතින් ඒ කියන්නේ දෙන්නම අමාරු වැඩක්. භාගෙත් තැම්පිච්චලයක් ආවොත් අලෙත් භාගෙට තැම්පෙනවා කාපණසකින් බඩ නරක් වෙනවා වගේ. ඒ නිසා මෙන්න මේ බුද්ධලයට මේක කියන්න ඕනෑ කියලා තේරීම බලනකොට මහ ලොකු ඥානයක් තමයි. ඒ නිසා මේ සර්වචනාන්ත මේ වගේ වටිනා සූත්‍රවල සඳහන් කරලා තියෙන්නේ මේ ಗುಣ රහතන් වහන්සේගේ ಗುಣ. හැබැයි රහත් බව කැමති වෙන කෙනා ටික ටික ටික ටික වඩන්න පුරුදු වෙනවා. මෙන්න මේ කරුණු 6 මේ සම්මාරාණතා බස්සාරාම කාලේ සඳහන් කළා සාරිපුත්‍ර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ කම්මාරාමතාවේ කර්මාන්ත බවලකම අපකිච්ච කමේ විරුද්ධාර්ථය කරනවන බස්සාරාමතාවේ කියන වචන කතා කිරීමේ රුචිකම අපි කියන වාචාලකම කිය ලෝල්කම වචනයේ ලෝල් ගතිය ඒ වගේම නින්දට ලෝල් ගතිය ඝන සංගණිකාවට පිළිසට වැරට ලෝල් ගතිය එතන මේ සංධාගයේට ලොල් ගතිය, ඒක ධිට්ඨ සුත මුත වශයෙන් තමයි සබ්ජෙන් පෙන්නලා දෙන්නේ කියනවා. ප්‍රපංච බහුල ගතිය මේක තියනවා නම් ඒකට කියන්නේ සක්කාය දිට්ඨි රතෝ. එවන්ස සක්කාය දිට්ඨියම වඩා. න පහෝති නිබ්බාණං ඔහු නිවනට පෝසත් කෙනෙක් බවටපත් වෙන්නේ නැහැ. සම්මා දුක්ඛ දුක්ඛ සාන්තක්ඛියාය. දුක සම්මනාලේ දුරු කරන නිවනට ඔහු පක්ෂ වෙන්නේ නැහැ. එනිසා තථාගත බික්ඛු විහාරං කප්පේති අතයතානං විහාරං කප්පේතෝ භක්තිකා මරණං හෝති භක්තිකා කාල කිරියා කියලා මේ පෙන්වන්න හදන කාරණාව මේ සූත්‍රෙ පෙන්වන්නේ පස්සේ. අර නරකයේ තියෙන කැපී බේන ගතිය පෙන්නලා සඳහන් කරනවා යම් යම් ආකාරයකට භික්ෂුවක් හැදගෙනවා නම් ඒ ඒ ආකාරයෙන් හැසිරීමෙන් ඒ පුද්ගලයාගේ මරණය භද්‍ර මරණයක් වෙනවා. ආයේ නූපතිනා මරණයක් වඩපත් වෙනවා බද්ධ කාල ක්‍රියාවක් වෙනවා ඒ කොහොමද න කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතං අනුයුක්තෝ කර්මාරාමතාවය කරන්නේ නැහැ. කර්ම රතය භෞතික භාවය අගය කරන්නේ ඒකේ අනුයුක්තව ගත කරන්නේ නේ බස්සාරාම හොති බස්සාරතෝ න බස්සාරාමතං අනුයුක්තව අර පද 6 එහෙමම යනවා එතෙන්දී හමාර කරන්නේ සර්වචන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයා නිබ්බාන රතෝ හෝති න පහෝති සක්ඛාය ඒ පුද්ගලයා නිවනට කැමැති පුද්ගලෙක් පාටපත් වෙනවා නිවන දිහාට යන පුද්ගලෙක් වෙනයි පුද්ගලයා සක්කාය දිට්ඨියට අකමැති පුද්ගලෙක් පාටපත් වෙනවා මනා ලෙස දුක ගෙවම් කරනවා ඊනිසාමේ බස්ස කම්මාරාමේතාවයමයි අපි සක්කාය දිට්ඨිය වඩන්නේ ඒ කම්මාරාමතාවයේ Taman තුලින් පාවී යන බව දැනීමමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට පත් වෙන්නේ හැබැයි අර මම කලින් කිව්වා වගේ යම් කිසි කෙනෙකුට හේතු හේතු ගැන තාලට ඔප්පු කරලා පෙන්නොත් මේ කම්මාරාමතාවය කියලා කියන්නේ සක්කාය දිට්ඨිරාමතාවය කියලා අන්න ඒක තමයි ටිකක් භයානක දෙයක්. ඒක පිළිගන්න කවුරක්වත් කැමති නෑ. ඒත්ෝ කියන්නේ මේ කම්මාරාමතාවයේ තියෙන බෞද්ධන හිතාය බෞද්ධන සුඛාය කියලා හිතාගෙන. ඉතින් මේක මේ මතයක් බව මේක ප්‍රමාදයක් බව මේ මද පමාද බව තේරුම් කරලා දෙන්න ගියොත් තමයි මම අර කලින් කියපු තාලට සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් තියෙන්නේ. පැහැදිලිව මේක පෙන්ලා දීලා තියෙනවා මේ කම්මාරාමතාවය කියලා කියන්නේම සක්කාය දිට්ඨි රාමතාවය. න පහෝති නිබ්බාන නිවනට කිට්ටුවමක් නෑ. න කම්මාරාමෝ හෝති කියලා කියන්නේ නිබ්බානාරාමෝ හෝති. නිවීමට කැමැති ඊගාවට න සක්කාය දිට්ඨි න පහෝති සක්කාය සක්කාය රාමෝ. තමන්ගේ ආත්මයට ඇති සිනේහස නෙවෙයි. ඉතින් මේ මේ කාරණාව අද මේ එක පැත්තකින් වෛද්‍ය විද්‍යාවිනුත් අනෙක් පැත්තෙන් මේ නව තාක්ෂණික විද්‍යාඥයෝ ගිහිල්ලා අද විද්‍යට ඉර වෙලා තියෙනවා. යැත්ත තේරුම් ගන්න තියෙනවා මේ මිනිස්සු විවිධාකාර දේවල් වල යෙදී ගත කරන්නේ මොකක් හරි පිස්සුවක් නිසායි කියන්නේ. ඒ මා බටහිර මානව විද්‍යාව මානසික විද්‍යාව පිළිබඳ මුල් වෙච්චි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ කට්ටිය පැහැදිලිවම කියලා මතක් කරලා කියනවා ඔය තද කලාකාමීත්වය එහෙම නැත්නම් තද බහුජන සුඛය වගේ කටයුතු කරන ඇත්තෝ ඒ කාන්තෙම සුව කරන්න බැරි මානසික රෝගී జాතියක්. අපිට තමා වෙන්න ඕනේ මේ කවුරු හරි එකකින් හිතලා කරගන්නවනම් ඒක ගැඹුරින් කතා කරලා බලනකොට ඉච්චරයි කියන්නේ. සර්වචනන්ත දේශනා කරලා තියෙනවා අපි ඉතත් පණිට ඇව්ව මේ නාටනමයි කියලා කියන්නේ නාට්‍ය ශිල්පයේගෙන උම්මත්තකයක්. ගායනය කරනවා කියලා කියන්නේ විලාප දීම. අපි නාද කලාභූෂණ සම්මාන දෙන්නේ ඒකට තමයි. නමුත් ඒක මේ පිසු භාවයක් බව තේරුම් ගන්න බැරි වුණාට පස්සේ ලස්සන කාටුන් චිත්‍රයක් ඇඳලා දෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිබඳව. මේ මනසේ මානසික විද්‍යාව හොයන්න ගියත් ඒ පිස්සුවක් නිසා කියලා. ඒකේ ජීවනේ මානසික ඇඳේ උදියානිනවල ලෙඩෙක් විදියට. ඒ උදියානින්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මයි. වේද මහත්තයෙක් කියලා බලනවලු එයා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මයි. විච්චේ රාමුවක් ගහලා දෙනවා රාමුවේ ඉන්න වැදගත්ත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මයි. අන්නේ ඒ බව තේරුම් ගත්තා නම් බල්ලා තමන්ගේ වලිගය කපා ගන්න පස්සේ කරකැවෙන්න වාගේ. අපි මේ නිබ්බාන රාමතාවයේ වෙනුවට සක්කාය දිට්ඨි රාමතාවය ගත්තට පස්සේ අපෙන් වැగిරෙන මේ ඕජාවක් තමයි කම්මා රාමතාවය කියන්නේ. අපේ වැගිරෙන ගඳක් තමයි මස්සාරාමතාවය කියන්නේ. අපේ වැගිරෙන ගඳක් තමයි නිදාරාමතාවය කියන්නේ. ගණසංගනිකාරාමතාවය කියන්නේ. සංසාරාමතාවය කියලා කියන්නේ ප්‍රපංචරාමතාවය. ඔය ප්‍රපංචරාමතාවය පිටට පේන්නේ නැහැ. හැබැයි මානසික වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා කියන්නේ ඒක තමයි. අනිත් පහ පේනවා. ඒ නිසා භික්ෂුවක් වශයෙන් සෝම ධර්ම සම්පූර්ණ කරන්නේ වශයෙන් යෝගාවචරයක් වශයෙන් මේ අපකිච්ච භාවයේ අපි කොහොමද ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන ප්‍රශ්නේ ওই විවේචන පක්ෂයෙන් විතරක්ම උත්තර ලැබෙන්නේ. ඒ මොකද සර්වඥාන්සේ දේශනා කළ තියෙන දක්ෂ භික්ෂුවේ ගතියක් විදිහට අලංකාතුම් අලං සංවිධාතුම් භික්ෂුවට යම කිරීමේ ශක්තිය තියෙනවා. අලං සංවිධාතුම් ඕනම කෘත්‍යයක් සංවිධානය කිරීමේ ශක්තිය තියෙනවා. නමුත් උක කියාපාන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියාපෑම පිළිබඳවත් මගේ බුද්ධිලික මතයක් නැහැ. නමුත් මම ඉස්හාන ගරු කරනකොට තමයි කාගරි ආරාධනාවකින් කරනවා නම් අරිම සුන්දරයි. තමා විසින්ම ඒක මතු කරගෙන කෙරුවොත් තමයි අන්නර සක්කාය දිට්ඨියයි අර ඕජාවක් වශයෙන් ගඳ ගැනීමයි වෙන්නේ. ඒ නිසා තමන්ගේ හැකියාව තිබුණට ඒ තමන්ට ඒකට පුණ්‍ය භාවයේ ඒකේ කුසල භාවයේ තිබුණට ඒ කාගේ හෝ ආරාධනාවක් ආරාධනාවක් කියලා කියන්නේ ඒකට සුදුසුකී ආරාධනාවක් ලැබුණට පස්සේ ඒ තමන් ඒ සුදුසුත්ත් කෙරුවාම අන්න ඒක ථේරවාදයේ තෙරුණාංශය කෙනෙක්ගේ ගුණයක් වශයෙන්. එහෙම නැතු ඇයි මට ආරාධනා කරන්නේ නැත්තේ මට මෙහෙම පුළුවන් නේද කියලා කියා පාන්න ගත්තාම ඉස්සාවුලුවේ මොනවදෝ කියන්නේ ඉසිස් කිව්වා වගේ. මම සමා වෙන්න ඕනේ මේ මුලාතේ ඉන්න ස්වාමීන් වහන්සේ අවුරුදු පිස්සකට කිට්ටු ප්‍රමාණයක් සම්පූර්ණ ඇඟිලා හිටියි. මොනම කෙනෙක් අතීතේ නෑ මොනම ගුණයක් අතීතේ කියලා. මම සමාවිල කියන ස්වාමීන් වහන්සේ මමත් හිතේ ජරාවට කියලා. නමුත් අපි ගිහින් ආරාධනා කරා ඒක පුංචිල කරපු ආරාධනාවක් නෙවෙයි ආරාධනා කරනකොට බාරගත්තා. ඉතින් මෙතෙන් දෙනවා නම් ඉතින් මේදී කරන්න ඕන අපි ඒකට තමයි සූදානම් වෙලා හිටියේ. එදා ඉඳලා අද මේ වෙනකම් මේ ඉන්න සුළු පිළිස්සන්නවා එයින් ඇති වෙච්ච ප්‍රබෝධයෙන් ඇතිවෙච්ච වෙනස මිත්‍යකල් සමාජ පැත්තකටලා හිටියයි කියලා කිසිසේත්ම අඩුවක් නැහැ මේ දැන් කරන යන වැඩවලට මොකද මේ හැකියාව තිබුණාට ඒ කියාපෑමට දඟලන ලෝකේ කියා නොපෑ සිටීමේ හානියක් වෙනවයි කියලා පුස්කනවයි කියලා ඒක පිළුණ වෙනවයි කියලා ගැටියක් නැහැ මේ කතා කරන මම ඒකට ආදර්ශයක් නැද්ද කියන එක වෙනම කතාවක් නමුත් මේ වගේ දේවල් තමයි ඉතිහාසයට යන්නේ. එහෙම නැතු ඒ තමන් තියෙන හැකියාවල් පින්නා ගන්න විදියක් නැතුව අවස්ථාව වෙනකම් බලන් ඉන්නවනම් තමන්න පුළුවන් කතා කරන්න පුළුවන් බව පින්නා ගන්න විදියක් නැතුව අවස්ථාව වෙනකම් බලන් ඉන්නවනම් ඒක වෛශ්‍ය අවෘත්තියක්. ඒක නම්බුකාර වැඩක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ හැකියාව තියෙනකම ඕනෙම කර්මාන්තයට හැකියාව තියෙනකම තමයි බුදුහාමරගේ අරහන් ගුණය කියලා කියන්නේ. එහෙම නැත්නම් බුදුසජාණන් වහන්සේ මොනවාක් කර කියා ගන්න බැරි සුකුමාර කුමාර ජීවිතයක් ඇයි ගත කළේ. උන්වහන්සේ අශෝදරාව දිනාගත්තේ ශිල්ප දක්වලා. මේ හිතපු ඒ කාලේ හිතපු සෑම ශාස්ත්‍රෝන් ශිල්ප දිනාගත්තේ ඉර්ධ ප්‍රතිහාර වලින්වත් සුව කිරීමකින්වත් නෙවෙයි දේශනාවෙන්මයි. උන්වහන්සේ නිසා යථාවාදී තථාකාරී නිසා ඒකට කිට්ටු කරන කෙනෙක් නැහැ. ඒකට මම මෙතෙක් වෙලා කරුණ දැක්වේ මේ කම්මාරාමතා බස්සාරාමතා වල කියන නරක පැත්ත. නමුත් ඒක හොඳ පැත්ත ගැන කතා කරපුවය. ගුරුමේ අපිට කමඨාන් දීපු මේ පඬිස්වාමීන් සඳහන් කළා කියනවා භික්ෂුවක් වෙච්චාම ඒ භික්ෂුවට කරන්න බැරි දෙයක් ඇත්තන ඕනම දෙයක් කතා කරන දෙයක් කරදැයි. යම් කිසි කෙනෙක් කියනවා නම් භික්ෂුවට මේ දෙය බෑ කියලා ඒ උන්දල දන්නේ නැහැ මේ භික්ෂුව බුදුහාමුදුරන්ගේ ගෝලයේ කියලා බුදුහාමුදුර කියන මේ ලෝකේ ඕනම දෙයකට සුදුසක්. නමුත් භික්ෂුවට ක්‍රමයක් තියෙනවා. ඒ භික්ෂුවන්ට ඇවිල්ලා කර්ම ආරාධනාවක් වෙන්න ඕනේ. ඒ ආරාධනාව සලකා බලන්න ඕනේ මේ මයි ළඟට ආපු දේවල් වලින් මට මේක කරන්න පුළුවන්. පුළුවන් දේ ගන්නයි කියලා කියනවා. පුළුවන් දේ ගත්තට පස්සේ රාශියක් දවසකට පුළුවන් දේවල් අපිට මතුවෙනවා. සභාවකට ගියාම පුළුවන් දේවල් රාශියක් ආරාධනා වෙනවා. එයින් යුතුය අයුතු දෙක තෝරන්නේ ඊයේ. මේක කල යුත්තද නොයුත්තද කියලා. යුතුය අයුතු දෙයම Taman කැමැතිම දේ කරන්නේ කියලා. එහෙම නැත්නම් අපි ළඟට එන ආරාධනා රාශියක් තියෙනවා. මොකද තමයි මේ සතර සම්පජාන්‍ය කියලා කියන්නේ. අර කියන්නේ තේරෙන භාෂාවෙන්. ඉතින් අප ළඟට එන අරමුණක් අරගෙන භාවනා කරනවා. භාවනා කරනකොට සද්ද එනවා, වේදනා එනවා, හිතවිලි එනවා, নানা ආකාර කරදර එනවා. මේ කරදර එනකොට අපි කොහොමද හැදිරෙන්නේ? අපි යෝගාවචරයක් විදිහට සාමාන්‍ය නමක් විදිහට භික්ෂුවක් විදිහට කටයුතු කරනකොට নানা ආකාර අරමුණු අපකරා එනවා. විනිවිද ගන්න নানা ආකාර ආරාධනා අපි ගාවට එනවා. ආවට පස්සේ බලන්න ඕනේ මේ ආරාධනාවේ කොයි ප්‍රමාණයද මට පුළුවන්. බෙන්දිවල වලට අපි ගහන්න කියොත් ඉතින් ප්‍රපංච වැඩෙනවා. පුළුවන් දේනොත් ඒ ඉඳතරට ඒ ඉන්න පරිසරයට ඒ ඉන්න ගුරුකුලයට ඒ ඉන්න ස්ථානෙට ගැළපෙන නොගැළපෙන බව තේරුම් ගන්න ඕනේ. ලුණු මිස කාලා තියෙනවා. ඊ ගැලපෙන බව තේරුම් ගත්ත තමන් වඩා රුචිම දේ තමයි කරන්න ඕනේ. එතකොට මේ දේ බොහෝම මුලැමැදාග කියන තුන්තැනි සතිය සම්පජාන්‍ය කරතයි. ආරාධොත් කියන්නේ විදුකතයි මොකද ආරාධනාවේ පටන් ගන්න තියෙන යුතුයකම් බලලා තියෙනවා. තමයි මන අපේ පටන් ගත්ත මන අපේ හමාර කරා. එතකොටත් පෙන්වලා තියෙන්නේ කිච්ච ස්වරූපයක් තමයි. එතකොට අලංකාතුම් අලං සංවිධාතුම් මේ දේ කිරීමේ ශක්තිය තියෙනවා. ඒකේ සංවිධානය කිරීමේ ශක්තිය තියෙනවා. තම සංවිධාන ශක්තිය නැත්තම් කවදාකවත් ස්ථානය පාලනය කරන්න බෑ. කවදාකවත් තව කෙනෙකුගේ කර්මස්ථානයක් අහගෙන ඉන්න කමටහන් දෙන්න බෑ. බය හිතෙනවා නෙවෙයි චරිත ඇඟිලි ගැහුවොත් එහෙම මගේ පිට කඩාන වැටෙයිද? ඒකෝතර අලංකාතුන් අලංසංවිධාතුන් කියන විදිහට යොදවලා Taman තුල යම් පරිචයක් පරිණත භාවයක් තියෙනවා නම් තව කෙනෙකුගේ චරිත අත තියන්න බය වෙන්නේ. සහ කරුණාවකින් මහා ප්‍රඥා ප්‍රඥාවකින් මේ පුද්ගලයාට මේ ප්‍රමාණය ගොඩ ගන්න පුළුවන් කියලා තමන්ගේ ශක්ති ප්‍රමාණය දැනගෙන කටයුතු කරනකොට සාසනයේ අභිවෘද්ධියක් මිස අසබෑමක් වෙන්නේ නැහැ. ඒක නිසා ලංකාවේ නෙවෙයි ලෝකයේ අද තියෙනවා යම් විදියෙ ප්‍රගතිශීලී හොඳයි මානව හිතවාදී මොන තාක් මොන තරම් කර්මාන්ත මේ සෑම දෙයකම ප්‍රභවී පුතාවේ මේක නරකට යොදාගෙන නරක වැඩ කරන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ සෑම දෙයක්ම සාකච්ඡා කරලා කියනවා. මේ ඔක්කොම භික්ෂුවකට උරුමයි. නමුත් භික්ෂුවගේ තියෙන ප්‍රධාන සුදුසුකම තමයි කියන සුදුස්සෙක් බාටපත් වෙන්න. සුදුස්සෙක් බාටපත් වෙන්නේ නැතුව මේවා අයිතිවාසිකම් කතා කරන්න ගියාට ඒව එක එක නිකන් හිරුකෝල එක වතුර එකතු කරනවා. ඒ නිසා මේ ශක්තිය වඩා ගන්නයි අපි මේ එක්ක ආනාපානය කරගන්න. එක්ක මිම්බි මැටි වැඩ ගන්න. එක්ක සක්මන ගන්න. එක්ක ඉදිරියට වැඩ කරගෙන ඒ වැඩේ කරගෙන යනකොට මේ අලංකාතුන් අලංසං විලාතුන් වශයෙන් අපකිච්ච බහුකිච්ච වශයෙන් නානා ප්‍රදේවල් එළඹෙන එක නම් ඒක සර්වඥාන්සේ භාවනා කරනකොටත් ඇති භාවනා සාර්ථක වෙන කෙනාගෙත් ඇති අසාර්ථක වෙන කෙනාගෙත් ඇති අන්නේ එහිදී මේකයි කලයුත්ත මේකයි නොකල යුත්තේ කියලා තේරුම් ගන්න බැරි නම් කොච්චර බණ ඇහුවත් කොච්චර ගුරු එක්කගෙන හිටියා කොච්චර භාවනා වලදී තමයි හිටියා කවදාකවත් ගුණ විශේෂයක් වෙන්නේ එනිසා මේ ගත යුතු පැත්ත සහ හල යුතු පැත්ත කියන මේ දෙක තේරුම් ගැනීම තමයි සත්පුරුෂ ගති කියන්නේ. මේක තමයි ඉතිසනාට නැත්තේ මනුස්සයාට තියෙනදී. ඉතින් මේක ගැන නොසලකිලිමත්ව අපකිච්ච භාවයේ වෙන නොසලකිලිමත්ව අපි කොච්චර දේවල් කරගෙන ගියත් අපේ කවදාකවත් ඒකාන්ත සැපයකට හෝ දුක්ඛ වංකිරීමකට වෙන්නේ නැහැ. මොකද මේ දේවල් හොඳ නරක දෙකම ලබා දෙන දේවල්. ඒක නිසා මේ අපතිච්ච භාවය පිළිබඳව හරිය මධ්‍යස්ථ මේ මදහත්කමකින් ඕනේ කල්පනා කරන්න. ඒ කල්පනා කරනවා නම් ඔය බද්ධික සූත්‍රයෙන් ගන්න පුළුවන්නේ වටිනා ආදර්ශ මෙච්චරයි යම් කිසි කෙනෙක්ගේ කම්මාරාමතාවයේ අඩු වීමෙන් පවතිනවා. පස්සාරාමතාව අඩු වීමෙන් පවතිනවා. නිත්‍යාරාමතාව ගන්න සංගණිකාරාමතාව සංසක්කාරාමතාව අඩු වෙන ගතිය තියෙනවනම් ඒ පුත්‍යයකට එන ප්‍රපංච වලින් තේරුම් අරගන්න පුළුවන්. නමුත් මේ ප්‍රපංච අඩු වෙනවයි කියලා නම් කියන්න බෑ. ඉස්ලාම් ප්‍රපංච වලින් තම සොයම් විවේචනයක් වැඩි කරනවා. ඒක හරියටම ගිහිල්ලා ඒ කර්මස්ථානාචාරපරයට නැත්තම් තමන්ගේ කරුකටේතු මේ කරුභාවනීය ගුරුවරයාට හරියට කියා ගන්න පුළුවන් නම් ගුරුවරයාට හරියටම උත්තර දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රපංච තද බල බහුල වීමක් සිද්ධ වෙනවා. බහුල වෙලා ඒ ප්‍රපංච සංකේයවල පටන් ගන්නවා. මේ ප්‍රපංච බහුල වී සංසිඳන ගතිය මම මේ මගේ අත්දැකීම කියන්නේ සමත භාවනාවේදී එක චක්‍රයක් වෙනවා විපස්සනා භාවනාවේ අඩු ගන්න චක්‍ර දෙකක් හෝ තුනක් වෙනවා. අන්තිම දක්ෂයටවත් චක්‍ර දෙක තුනක් වෙනවා. එතන ආරම්භයේදී පේන්නේ අරමුණ ඝණය විදීගෙන යනකොට ස්වභාවික ලක්ෂණ වලින් සංකෘති ලක්ෂණයට මාරු වෙනකොට සතිය කරනවා සමාධිය කරනවා වගේ. කිසියම් කෙලවරක් දක්ව ගන්න බැරි කිසියම් සංඥාවක් ගන්න බැරි කිසිම සටහනක් ආකාරයක් ගන්න බැරි සම්පූර්ණ අවුල් වියමලකට වැටෙනා වගේ පළවෙනියෙම විපස්සනා ප්‍රවේශය සිද්ධ වෙනවා. ඒ වුණාට පස්සේ ඊට පස්සේ යෝගාවචරය විපස්සනා උපක්ලේශමත් වෙනකොට ඊටත් වැඩි වංශනික ධර්ම රාශියකින් හරියට කැලයක් මැත්තේ අපාගෙන ඉදුකාණයකට එනවා වගේ තවත් හැරයක් මේ ප්‍රපංචවල අවුලකටපත් වෙනවා. මෙන්න මේ தত্ত্বවලදී විශේෂයෙන්ම ප්‍රපංච ආයතනවල මේ කරදර කරන වෙලාවේදී තමන් ඇත්ත වශයෙන් තමන්ට දෙස් දෙනවා නම් මම කර්මාන්ත බහුල කෙනෙක් කියලා තමන්ගේ හිත තමන්ට දෙස් දෙනවා නම් මම කතා වැඩි කෙනෙක් කියලා තමන්ගේ හිත තමන්ට දෙස් දෙනවා නම් මම මේ ඝන සංගණිකාට පිළිසෙට බාර කෙනෙක් කියලා මම සංසර්ගයේ බාර කෙනෙක් කියලා නින්දර බාර කෙනෙක් කියලා ඒ පුද්ගලයා කඩාවැටීම සිද්ධ වෙනවා ආත්ම ශක්තිය අධිෂ්ඨාන ශක්තිය සතියේ කඩාවැටීමක් සිද්ධ වෙනවා ඒ පුද්ගලයා තේරෙනවා නම් මම ඇත්තට ඉස්සර කර්මාන්ත බහුලව හිටියා. දැන් මේ ප්‍රපංච වලින් මට තේරෙනවා මම මේ කර්මාන්ත භාවයේ තව තව අඩු කරන්න උත්සාහ කරනවා. අතාව අඩු කරන්න උත්සාහ කරනවා කියලා හැදෙනවා නම් අන්න ඒකට තමයි වචනීය පරිසමාප්තාත්ම කියන කොළන්නේ සීලය අදි සීලයක් වඩපත් වෙනවා කියන්නේ. ඒ නිසා මේක මම මේ විස්තර කරපු වචන ටික ජීව ඉඳගෙන භාවනා කරන නැත්නම් ඉතාමත් දැඩිශීල ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ජීව ගොඩාක් අතු විපස්සනා භාවනා කරනවා. නමුත් ඒකට දන්නේ නැහැ මේ පරණ කරගෙන ගිය කර්මාන්ත නතර කරලා. Taman මේ සම්මා කම්මන්ත කියන කාය වචී මනෝ දුක්චර්යයෙන් වෙන්වීමේ කටයුත්ත කියන සීලයට කොච්චරක් Taman උරදීලායේදී කටයුතු කරනවා කියන එක නොසලකා හැරියොත් විපස්සනාවේදී වෙන මේ ප්‍රපංච බහුල භාවයේදී සම්පූර්ණ මූල කටාගෙන ගිය තරුංගලයක් වගේ හතපාත නැතු වෙනවා. කියා ගන්න තේරෙන්නේ නැති වෙනවා. මොකද ජීව භාවනා උපදෙස් ගන්න බොහෝ දෙනා උපදෙස් කර්මස්ථානාචාර්යවර ළඟට යන්නේ දාස් කරන්නේ. කවදාකවත් මෙහෙම දෙයක් විස්තර කරලා කියා ගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ගුරුවරයාට අහගෙන ඉන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගටම හද්ද බල විපස්සනාව කරනවා. නමුත් සීලය පිළිබඳ නොසලකා හරිනවා. නමුත් මේ වගේ තැනකට යන කෙනෙක් හෝ එහෙම නැත්නම් මුලින්ම සීලය ගැන හිතලා ඊගාට සමතේ ගැන හිතලා ඊගාට විපස්සනා යන කෙනෙක් යනවනම් අරක එකවරම ඉන්න තුන්සනකට කැඩලා ඒක නිසා භාවනා කරන කෙනාමයි සීල රකින්නේ. අනික කටේ රකින්න සීල නිකම් පිට සායමක් විතරයි. ඒක නරක නෑ හොඳයි. නමුත් අභ්‍යන්තර වශයෙන් වැඩි ගුණ විශේෂයක් ගෙනත් දෙන්නේ. අභ්‍යන්තර වශයෙන් ඒකාන්තයෙන්ම වෙන විදිහේ කරනනම් ආය නොවර්ජන විදී ගුණ විශේෂයක් වෙන විපස්සනාදී මේක දැනගෙන හිත සම්පූර්ණම අවුල් පාස වෙන වෙලාවේදී සර්වචන දේශනා කරේ කලබල වෙන්න එපා ඔබ සීලය ආවර්තනය කරපන්. සීලේ යම් කිසි ශක්තියක් තියෙනවා මොකටද බය වෙන්නේ? ඒ තමයි අසජි ස්වාමීන් වහන්සේ සර්වචනදී වැඩ ඉන්න කාලේ හොඳට සමතේ පිළිබඳව සූර වෙච්ච කෙනෙක්. සර්වචනදී හොඳ සෝචකීකරු ශිෂ්‍යෙක්. නමුත් මරණාසන්න මොහොතේනකොට අත්බල වික්ෂිප්ත භාවයෙන් පටන් ගන්නවා. ශිත්‍රාව අරගෙන ඇවිල්ලා පණිඩයක් ඇරියානේ කොහොමයි සර්වඥාන්ත වඩින්නේ කියලා. සර්වඥාන්ත වැඩම කරාට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට එදා මෙන්න මේ මේ විදියට හිත බොහෝම නිස්කලංක ගති තිබුණා. අර බොහෝම පිට ධම්ම දුකයක් තිබුණා. මම බොහෝම සනීපෙන් ගත කරේ. දැන් මට මේ අමාරු අවස්ථාවේදී මගේ හිත සම්පූර්ණ වික්ෂිප්තයි. මොනම සමාජයක්වත් පණ ගන්න බෑ කියන්නේ. එතකොට සරුවචනන්දන උඹත් මේ අනෙකුත් මේ සමනා ප්‍රාහ්මණයක් වගේ මේ සමාධියම ලොක් කරලා කල්පනා කල්පනා කරනවා. මේ සාත්තු සාතනෙම නෙවෙයි. උඹට මේ සීල ගැන දැකයක් තියෙනවා. අනේ සාන්ද සීල ගැන දැක එහෙනම් මොකටද කල්පනා වෙන්නේ? සීලය තමයි ඊට ඊට යටින් තියෙන පදනම මේක සමාධිය කියන එක ඒකම තහතන පලංචයක් විතරයි. ඔය පලංචි පදිංචි වෙන්න යන තරකයි ගියහදුවට පස්සේ පලංචි කඩලා දාන්න. සීලය කියලා කියන්නේ ඊට වැඩි පදනමක්. ආන්නේ පදනම හැදෙන්න සමාධි භාවනාවේදී හෝ මේ තමන්ට තමන් දෙද්දීගෙන එන හිත ප්‍රපංච කරන වෙලාවේදී සීලයක පිළිතලා මම පටන් අරගත්ත මේ පණියන්කේ මගේ සීල මෙනෙහි කරලා මම පටන් ගත්තේ බුද්ධ ධම්ම සංඝ සීපත් කරලා කියනකොට මේ ප්‍රපංච තාත්ම මැද මම මාත්‍ර තවත් සීල හොඳට හදාගෙන ඉස්සරහට යනවා කියලා ඒ අවුල්පාසී කපාගෙන පීරාගෙන ඉදිරියට යන්න සර්වඥාදෙන්දී එන්නේ උදව් කරන්නේ ගුරුවරයා ඉන්නෙත් නැහැ. අම්මා අප්පත් නැහැ. සල්ලි වස්තු භෝග මොනක්වත් නැහැ. යෝගාචර දැනගන්නද මම එහෙනම් ඉස්සරහට මේ කම්මාරාමතාවේ තවත් අඩු කරන්න ඕන. ජීවිත ගන්න ඕන Taman එක. භාෂාරාමතාවේ අඩු කරන්න ඕන. සංසංගනිකාරාමත අඩු කරන්න ඕනේ. නීචාරාමත අඩු කරන්න ඕනේ. සංසග්ගාරාමතව අඩු කරන්න ඕනේ. එතකොට නම් මට මේ ප්‍රපංච අඩු වෙයි. ආ නේමක පිම්මක් පැනින්න සිද්ධ වෙනා මේ උපචාර සමාධියේදී ඒක තමයි සමත භාවනාවේ පොත්වල වැඩිම පිටු ගාණක් විස්තර කරන තැන. සවිපස්සනා භාවනාවේදී නම් විපස්සනා ප්‍රවේශයේදීම මේ පරිශීලනය කරනවා. ඊට පස්සේ බල උද්‍යප්පී අවස්ථාවේදී මේක කරනවා. ආන්‍යෝගේ දෙතුන් සැරයක් කරලා තමයි යෝගාවචරය මේ ප්‍රපංචයන්ගේ සංසිඳීම. එමෙන්නත උපසමය. සිත කරන්න පුළුවන් වෙන්නේ ඒතරදී පුද්ගලයා හොඳටම දන්නවා මම මුලින් භාවනා කරාට වඩා අද සීලයේ මම මේ එලිපිට රකින්න එකක් විතර නෙවෙයි රහසේ සීලය මගේ මේ අප්පකිච්ච භාවයම මගේ කරනවා. ඒකට පස්සාරාමතේ අඩු කිරීම මම දැන් අගේ කරනවා. සංඝංගනිකාරාමතේ අඩු කිරීම මම අගේ කරනවා. නිද්දාරාමතාවේ අඩු කිරීම මම අගේ කරනවා. සංසාරකාරාමතාවේ අඩු කිරීම අගේ කරනවා කියලා. මේ සීල අධිශීලයක් බවට පත්වන ශක්තිය ආවන හරියට උතු දාගෙන උතුරාගෙන බත්තලියකට වතුර කඳුලක් දාපු ගමන් ඇල්ලට ටිකක් දාපු ගමන් බහිනවා. අර ප්‍රපංචයන්ට එච්චර වාපිව ගසාගෙන යන්න බැරි ශක්තියක් ඇති කරගන්නවා. ඉතින් ඒකම තමයි ඊගාට සමාධියක් වෙන්නේ. සමතයක් වෙන්නේ. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුත්තන්තු තේසං රූප සමෝ සුඛෝ. මේ සංස්කාරයන්ගේ රූප සමයයි මේ සුඛේ වෙන්නේ. සංස්කාර නැතිවීමක් නෙවෙයි. මේ සංස්කාරයන්ගේ කුප්පන ගති නැතු වෙනවා. ඇතිවීම නැතිවීම දෙක නැතු වෙනවා. එතකොට මේ සංස්කාරයන්ගේ තිබුණත් එකයි අපිට නැතත් එකයි. වර්තමානයේ පහළ වෙන සංස්කාරයන් පවා තිබුණත් එකයි නැතත් එකයි තත්ත්වයටපත් කරනවා නම් අනිවාර්යයෙන්ම අපකිච්ඡතාවය තුළින් තමයි එතෙන් යන්න පුළුවන්. මේ සංස්ථාන් පරිදේචි වැඩගත් ස්වාමීන් වහන්සේලා මතක් කරනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ ඉතරම කර්මාන්තවලට බර නැති නිසා ගණන් ගන්න බැරි නේද කියනවා. ඒ සාධි කියනවා අපි කරන සෑම කටයුත්තක්ම සංස්කාරය. ඒක කුසල ලකුසල දෙකම වෙන්න පුළුවන්. අඩුම සංස්කාරයක් තියෙන එකම වැඩේ තමයි හුස්ම ගන්න එක කියන්නේ. ඉන් එහාට යන සෑම තැනකම කෙලෙස් තියෙනවා. ඒ නිසා හුස්මෙම හිත නතර වුණොත් ආනේ චිත්තක්ෂණ කෙලෙස් නැහැ. එයින් එපිට ගිහිල්ලා අපි වචී කර්මේ කාය කර්මේ මන කර්මේ කොහෙ ගියත් ඒ සෑම දෙයක්ම සංස්කාරයක් කුප්පන ගතියක් තියෙන ඇති නැති දෙකට පක්ෂ වෙනවා. ඉතින් ඒක ආශාද ප්‍රසාදේ විතරයි අපිට අනුන්ට හිරියර නොකර මත්තර හිරියරයක් නොවන විදිහට කරන්න පුළුවන් එකම දේ. සර්වඥාන්සේ දේශනා කරන මම දේශනා කරපු ධර්ම සංස්කාරයක්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතරමයි අඩුම සංස්කාරය. ඒ නිසා පුළුවන් තරම් ඒක මධ්‍ය ප්‍රතිපදාවට දාන කරන්න ඕනේ. ඒ නිසා මේ කර්මාන්ත વિશે කියලා එක කවදාකවත් මේ එකවරම නතර කිරීමක් හෝ අනුන්ගේ දොස් දැකීමක් නෙවෙයි. තමයි තේරෙන්න ඕනේ සීල අධිශීල වෙනකොට, චිත්ත අධිචිත්ත වෙනකොට, ප්‍රඥා අධිප්‍රඥා වෙනකොට ඉබේම සිදුවෙන දෙයක් තමයි අර ඉස්සර තිබුණු කර්මාන්ත ලෝලී බව. කම්මා රාමතාවේ අඩු වෙන ගතිය. මස්සා රාමතාවේ අඩු වෙන ගතිය. සංසංගනිකා රාමතා, නිත්‍යා රාමතා, සංසකාරාමතා අඩු වෙනකොට ප්‍රපංච රාමතාවේ අඩු වෙච්ච දවස් තමයි දැනෙන්නේ. ආනේ ගතිය එනවා දකින්නකොට ඒ භාවනා තලේ නම් යම් කිසි කෙනෙක් ඒ විදිහට තැම්පත් වෙනකොට අනික් ඇත්තෝ සාල් කියනවා. ඒකනේ කෙරෙන්න ඕනේ කියලා. නමුත් බාහිර ලෝකේ පුතුමාකාර සැක උපදවලා පුතුමාකාර දුකුස් කරන්න හදනවා. මොකද මේ මිනිසා තරහ වෙනවා. අයියා අපිත් එක කතා කරන්නේ නැති ආදි වශයෙන් පුතුමාකාර විෂම. ඒක නිසා බාහිර ලෝකෙටයි අතර මේ ගොඩක් අවශ්‍ය කරන්නේ. නමුත් ඒක ප්‍රසිද්ධ කරන්න නම් ජනප්‍රිය මතයක් කරන්න බොහොම අමාරුයි. ඒ තරමටම මේ සාන්තාගාරාමතාවය ගැන අනුසංගනිකාරාමතාවය ගැන අනිත්‍යාරාමතා කම්මන්ත කම්මාරාමතා බස්සාරාමතා ගැන අනිවාර්යයෙන්ම සැලකිය යුතු ඒක භූත සමයේදී කටයුතු කළ ඇත්තම අද ඒක අවසන් පටන් ගන්නවා. මහමෝද ගිනි ගත්තා වගේ වැඩක් වෙලා තියෙනවා. නිසා ඒකෙන් තේරුම් ගත කෙනෙක් ඉන්නවනම් දැනටමත් යම් කිසි ප්‍රමාණයක ප්‍රපංච කපාගෙන යම් කිසි ප්‍රමාණයක සීලය තව දියුණු කරගෙන සමාධියේ ලක්ෂණ දකින්න කෙනෙක් හිතා ගන්න තියෙනවා මේ සර්වචන්නාංශයේගේ දේශනාව සහ වැඩපිළිවෙල ගඟ දිග ඉහළට පීනි. නිසා ගඟයි ඉඳගෙන පල්ලෙහාට යනායට අප්පුඩි ගන්න නැත්තන් පේන්නේ සම්පූර්ණ ඒක නොකල යුත්තක් කියලා. සර්වචන්නාංශය දකපු වේරංජ බ්‍රාහ්මණය චෝදනා කරා. ඔබ වහන්සේ අඛිලේවාදී. මේ ලෝකෙ මෙච්චර ප්‍රගමණය මෙච්චර ජීවනෝ පිණිස මිනිසු රාජ්‍යරු රට රාජ්‍ය දේශ බාණ්ඩ කටයුතු කරද්දී ඔබ වහන්සේ අඛිලේවාදයක් කතා කරනවා. සෝචනාති කියන ඔබ කියන විදිහට බබුන ඇත්ත තමයි. ඒ මොකද මම කාය දුච්චත්ත නොකරන්න තමයි කතා කරන්නේ. අති දුච්චත්ත නොකරන්න තමයි කතා කරන්නේ. මනෝ දුච්චත්ත නොකරන්න තමයි කතා කරන්නේ. ඔබ කියන කතාවත් ඇත්ත. අපි කරන සෑම දෙයක්ම මෙවැනි ධර්මයක් නොදැන දුච්චරිත වෙන්න ඉඩ තියෙනවා. කාය වචී මනෝ. එනිසා හොඳම දේ තමයි දැක දැක දැන දැන මෙවැනි ගුණ තේරුම් අරගෙන ඒක පුළුවන් තරම් අඩු වීම පිණිස හෝ අඩු වෙන තැනට කටයුතු කරනවා නම් අනේ දාඨී පුද්ගලයාට මේ ප්‍රපංචයන් පිළිබඳව නැත්නම් හිතේ ඇති වෙන මේ සන්නත්තර වීම හිතේ ඇති වෙන මේ වික්ෂිප්ත බව අඩු වීම තුලින් මේ සර්වඥාන්සේ පෙන්වන හදන ඈත කෙලවර නැත්නම් ඒ ප්‍රණීතිය යාන්තම් තෝ දැක ගන්න පුළුවන් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් පෙන්වන්නේ භද්‍ර මරණයක් සහ භද්‍ර කාලක්‍රියාවක්. අම සර්වචනාංශයේ ඒ කතාවේ සම්පූර්ණ මතු නෝපදීන ආතාලෙට සම්පූර්ණ ඒ මරණය කෙලවර කරනවා. ඒ නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනා අවසන් කරන්නේ යෝප පංච මණ්ඩලිතෝ ප්‍රපංචාවේ රතෝ මගෝ විරෝධීතෝ සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං. යම් කිසි කෙනෙක් ප්‍රපංච රාමතාවේ ඇති කරනවා නම් ප්‍රපංච රාවේ ඇති වුණා වූ ඉතිරි සංගතියක් පනවනවා නම් ඒ මුදල ඒකාන්තම ජීවණයෙන් ඈතයි යෝගක්ෂමයකටපත් කරන්න බෑ. ප්‍රපංචය අඳුරු කරනවා නම් විතරයි මේ සත්‍යව මාර්ගයට යන්න පුළුවන්. ඒ වගේම මේ නිර්වාණගාමිනී යෝගක්ෂර ප්‍රේත යන පුළුවන්. ඒ නිසා මේක ඒකාන්තයෙන්ම තම තමන්ගේම සංවේදී භාවය ඇති කිරීම පිණිස අපිට මේ වගේ තැනකට ආපු වෙලාවේදී මෙවැනි දෙයක් අපිට කරගන්න ශක්තියක් දැන් තියෙනවා නේද කියන සතුටක් ඇති කිරීමකට ගන්නවා මිස කවදාකවත් මේක තවත් ප්‍රපංචයක් කරගෙන අනුන් මනින්ට අනුන් කිරන්න තමන්ගේ පතිකේ ගැන කල්පනා කරලා පච්චත්තාපයක් වඩපත් නොවේවා ඒ විදිහට මේ දහසක් වයින් මේක තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාව දිහාට මේක යොදගන්න යොදාගන්න මෙතෙක් ආපු බණක් තමන් කරන භාවනාවේ ශක්තියත් ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අසති නිමිත් ධර්ම දේශනාව මෙතන නිමාත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කරේ දෙයක් නැත්නම් අපි මේ විද්‍යාත්මක මාදී කාර්යයේ ධර්ම දේශනා නිවකම කියලා යෝජනා කරනවා. සත්තා එත්තාදායම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සූතානෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාදායම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්ථාජ බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාදච්ඡාය බුම්මච්ඡා දිවානාගාමනිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාදච්ඡාය බුම්මච්ඡා දිවානාගාමනිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වන්තිනාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වන්තිනාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාති නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පොච්චපාද ගරු උදේවිලකට ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you.